සම්මා සම්බුද්ධස්ස අසුභ භාවනාව බුදුරජාණන් වහන්සේ විසින් කෙලෙස් දුරු කරගන්න වීරය වඩන යෝගාවචරයන්ට පුහුණු කරන්න දේශනා කරපු තවත් භාවනා ක්‍රමයක් මේ පිළිබඳව විවිධ පුහුණු කිරීම් දේශනාවේ ඇතුළත් වෙනවා මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවට ඇතුළත්ව තිබෙන පටික්කූල මනසිකාර පබ්බය හෙවත් ශරීරයෙහි කොටස් 32ක් පමණ වන ඒ ශරීර කොටස් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට එහි යථාර්ථය දකිමින් සතිය පිහිටුවමින් යථාර්ථයට අනුව විදර්ශනාව දක්වා අසුභ භාවනාව පුහුණු කරන්නේ කොහොමද කියන කාරණාවයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි සූදානම් වෙන්නේ ඒ දේශනාවට අනුව අප විසින් සකස් කරගත්තු ක්‍රමවේදයකට අසුභ භාවනාව පුහුණු කරන්න. අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය. අසුභය වඩන්න රාගය දුරු කර ගැනීම සඳහා මෙයයි බුදු වදන. කර්මානුරූපව තණ්හාවත් උපයෝගී කරගෙන සකස් කරගත්තු මේ ජීවිතය මේ ශරීරය පිළිබඳව ලොකු කුඩා බාල මහලු මේ හැමදෙනාගෙම තියෙන්නේ බැඳීමක්. අපේ හැමෝගෙම හිතවල තියෙන්නේ මේ ශරීරය මමයි කියන හැඟීමයි. ඇහැකණනාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ ඇතුළත් කරලා තියෙන මේ ශරීරය කර්මානුරූපව සකස් වුණු එකක් අවිද්‍යාව නිසා සකස් වුණු එකක් කියන්න දන්නේ නැති අපි මේ ශරීරයට දැනෙන ඉන්ද්‍රිය මගින් එන සියලු අරමුණු මගේය මමය මගේ ජීවිතය කියන අල්ලා ගැනීමෙන් දිගින් දිගට පවත්වනවා ඇරෙන්න මෙය හේතුවක් නිසා සකස් වුණු හේතුව නැති වෙනකොට නැති වෙලා යන ධර්මතාවයක් කියන්න දන්නේ නැති නිසා මේ තුලට උපදින සියලුම මනාපමනාප කැමැති අකමැති ප්‍රිය අප්‍රිය කියන මේ දේවල් එන එන විදිහට ඒ ඒ හැඩතල අනුව ඒවට ප්‍රතික්‍රියා කරමින් ප්‍රතිචාර දක්වමින් වේලාවකට ඇලෙමින් වේලාවකට ගැටෙමින් වේලාවකට සෙනෙහසින් බාර ගනිමින් වේලාවකට වෛර පිරිමහමින් ගත කරන ජීවිතයක් තමයි අපිට සකස් වෙලා තියෙන්නේ. එහෙම වෙන්න හේතුව තමයි මේ සකස් වෙලා තියෙන ස්වභාවයක්ය මෙය හුදෙක් පුජ්‍යලයක් සත්වයක් කරන දෙයක් නෙමෙයි මේ තුල තියෙන්නේ චිත්ත වායු ක්‍රියා ධාතු කියන සම්බන්ධතාවයක් පමණක් කියන එක දන්නේ නැති නිසා අවිද්‍යාව නිසා අඥාන බව නිසා අපි නිතරම අසවලාමට බැන්න අසවලාමට ගැහුවා අසවලා මගේ දේ පැහැරගත්තා ආදී විදියට දෝෂාරෝපණය කරන්නත් අසවලාමට ආදරෙයි අසවලාමට සෙනෙහසයි අසවලා නිසා තමයි මං ජීවත් වෙන්නේ කියන සෙනෙහස් පෑමත් අපි අතින් සිද්ධ වෙනවා මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ට පවා අපේ තියෙන්නේ බඳු හැඟීමක් ඒ විතරකුත් නෙමෙයි අපි පරිහරණය කරන මේ සියලු භෞතික සම්පත් කෙරෙහි තියෙන්නේ මේ දේවල් ස්ථිර සදාකාලික නොවෙනස් වන දේවල් හැටියට තමයි අපේ හිත අපිට උගන්වන්නේ. ඉන්ද්‍රිය පහ මුල් කරගෙන අපේ මනස තුලින් අපි විසින් නිර්මාණය කරන සංකල්ප ලෝකයක් තුල කැමැත්ත අකමැත්ත රාගය ద్వේෂය ලෝභය ద్వේෂය හදන බව දන්නේ නැති අපි නිරන්තරයෙන්ම ඒ අරමුණු වෙනකොට ඒ දේ ඒ දේවල් බාහිර වස්තුන් සමග පුජ්‍යලයන් සමග සම්බන්ධ කරලා බාහිර වස්තුව තුල බාහිර පුද්ගලයන් තුල බාහිර දේවල් තුල සැප දුක තියෙන බව විස්තර කරමින් ඒ පිළිබඳ අර්ථකතන සපයනවා. නමුත් ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කාමය රාගය ద్వේෂය කියන එක ලෝකේ කොහෙවත් නැහැ. බාහිර ලෝකයේ තුල රාගය දකින්න බෑ. බාහිර ලෝකයේ තුල ద్వේෂය දකින්න බෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ සත්වයාගේ පුරුෂයාගේ సంతාණය තුල ඇතිවෙන සංකල්පනාව තමයි රාගය බවට පත් වෙන්නේ. ඇහැට රූපයක් හමු වෙනකොට බාහිර රූපයෙහි ඡායාව ඇහැමත පතිත වෙනකොට රූපයක යන දැනීමක් උපදිනවා. ඒකට අපි කිව්වේ චක්කු විඥානය කියලා. එහෙම උපදින ඒ ස්වභාවය අපි අල්ල ගන්නවා මේ අසවල් කෙනා මේ අසවල් දේ කියලා. එහෙම අල්ලන අපි බාහිර රූපයක් තුලම බාහිර පුද්ගලයෙක් දෙයක් තුලම පැවැත්මක් දකින්න උත්සාහ කරනවා. බාහිර කෙනෙක් ඉන්න බව, බාහිර දේවල් තියෙන බවම තහවුරු කරනවා. ඒකට කියනවා ආත්ම දෘෂ්ටිය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනාත්මතාවයක්. ඒ අනාත්මතාවය කියන්නේ uppādō paññāyati ඉපදීමක් පේන්න තියෙනවා, පැනවෙනවා. වයෝ paññāyati නැතිවීමකුත් පේන්න තියෙනවා. තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති පවතිමින් වෙනස් වෙන බවක් අන් අයුරකට යන බවක් පේන්න තියෙනවා. මෙයයි ධර්මතාවය. නමුත් ලෝකයා හැමතිස්සෙම ගන්නේ ස්ථිරව පවතින සදාකාලිකව තියෙන දෙයක් හැටියට. ඒ නිසා තමයි ඇතැම් වෙලාවට ඊයේ ආහාරයට ගත්තු දෙයක රසය මතක් කරමින් අදත් ඒ රසයම බලාපොරොත්තුවෙන් අපි කරුණු හොයන්නේ. එහෙම හෙව්වට යථාර්ථය නම් සියල්ල වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයේහි කිසිවක් ස්ථිරව පවතින දෙයක් නැහැ. ඒ නිසා ඒ හැමදේම තුල වෙනස් වෙන බව දන්නේ නැතිකම නිසාම අපි ස්ථිරත්වයක් සදාකාලිකත්වයක් හොයනවා. සදාකාලිකත්වය හොයාගෙන යනකොට වෙන්නේ මේ දේවල් වෙනස් වෙන බව දන්නේ නැතුව බාහිර ලෝකේ වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවා. ඇයි දුකටපත් වෙන්නේ? අනාත්මතාවය දන්නේ නැති නිසා. ලෝකෙ හැමදේම ෂණයක් ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒ දේ දන්නේ නැති උදවිය වෙනස් වෙනකොට දුකටපත් වෙනවා. තමන්ගේ වසඟයේ පවතින්නේ නෑ කියලා හඬමින් වැළපෙමින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වා වදාලේ මේ ශරීරය මුල් කරගෙන අපි විසින් හදන කැමැති අකමැති මනාප අමනාප කියන මේ කෙලෙස් මේ සංකල්පනා ලෝකය ජය ගන්න මේ හදන ක්ලේශයන් දුරු කරගන්න මේ ශරීරය පිළිබඳ යථාර්ථයේ දකිමින් අසුබ භාවනාව වඩන්න කියලා. අසුබ භාවනාව වඩන්න කලින් යම් කෙනෙක් ආනාපාන සතිය, බුද්ධානුස්සතිය, මෛත්‍රී ආදී භාවනා ක්‍රම යම් ප්‍රමාණයක් හෝ ප්‍රගුණ කරලා තියෙන එක හොඳයි. අසුබ භාවනාව උගන්වන්නේ රාගය දුරු කරගන්න, ඇලීම දුරු කරගන්න උපක්‍රමයක් විදිහට. අසුබ භාවනාව වඩන්නේ අපි කෙරෙහි කලකිරිලා මේ ජීවිතේ නැති කරගන්න තත්වයට හිතේ අමනාපයක් උපදවා ගන්න මට්ටමට නෙමෙයි අසුබය වඩන්නේ. හිරිකිත කරමින් අප්‍රියා කරමින් අසුබයක් වඩන්නේ නැහැ. අසුබය වඩන්නේ මේ ස්වභාවය ස්වභාවයේ හැටියට දැන ගැනීම සඳහා පමණමයි. ඒ තුලින් රාගය බැහැර වෙන්නේ නැත්නම් අසුබ භාවනාව වඩන එකේ ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා යම් කෙනෙක් අසුබ භාවනාව වඩනවා නම් අසුබ භාවනාවේ කෙලවර වෙන්න ඕන රාගය ප්‍රහාණය කර ගැනීමයි. අසුභ භාවනාවත් සමත සහ විපස්සනා වශයෙන් වඩන්න තියෙන දෙයක් බව අමතක කරන්නත් එපා. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවිධ ධාන්‍ය වර්ග පුරවපු මල්ලක් ඇස් තියෙන මිනිසෙක් විසින් ලිහලා බලනවා. ලිහලා බලනකොට ඒ මල්ල ඇතුලේ තියෙන විවිධ ධාන්‍ය වර්ග පේනවා. වී මුං අබ තල කවුපි හාල් ආදී විදියට විවිධ ධාන්‍ය වර්ග තියෙනවා පේනවා මේ මිනිස්සයා මොකද කරන්නේ මේ ධාන්‍ය මල්ල එළියට හලලා ඒ තියෙන ධාන්‍ය වර්ග ටික මේ වී මේ හාල් මේ මුං මේ අබ මේ තල ආදී විදිහට වෙන් කරනවා වෙන් කරලා හඳුනා ගන්නවා ඒ වගේ කේසාන්තයේ ඉඳන් පාදාන්තය දක්වාත් පාදාන්තයේ ඉඳන් කේසාන්තය හිස් මුදුන දක්වාත් හැම කෙලවර කොට තියෙන මේ ශරීරයේ කෙස් ලොම් නිය දත් ආදී විදියට මේ කොටස් 32 වෙන්වෙන් වශයෙන් දකිමින් හඳුනා ගනිමින් ඒ තුල සිහිය පිහිටුවමින් සමත විදර්ශනා වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කෙස් මේ කෙස් කෙස් ආදී විදියට මෙනෙහි කරමින් ඉන්න එක භාවනාවයි කියලා. කෙස් ගැන විතරක් මෙනෙහි කරමින් හිටියට භාවනා වෙන්නේ නැහැ. ඒ ඒ වර්ගයේ නම කිය කියා හිටියා කියලා භාවනාව වෙන්නේ නැහැ. මේ කරන්නේ එය හඳුනාගෙන අපි ඒ තුල සිහිය පිහිටුවලා ඒ උපදවා ගන්න සිහිය මගින් මේ කුණප කොට්ටාසයන් වල යථාර්ථය දැකලා ඇතිවීම නැතිවීම දැකලා ඒ තුළින් චිත්ත සමාධිය හදාගෙන විදර්ශනා වඩාගෙන රාගය ඇති නොවන විදිහට මේ මනස සකස් කර ගැනීමයි බලාපොරොත්තුව. බාහිර වස්තුන් අරමුණු කරගෙන මනස තුල උපදවන රාග දෝෂ මෝහ කියන කෙලෙස් බැහැර කර ගැනීමයි මේ භාවනාවේ එකම අරමුණ. ඒ අරමුණු කරගෙනයි භාවනාව වඩන්නේ. මේ භාවනාව වඩනකොටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළඟක් බඳ වාඩි වෙලා කඳ කෙලින් තියාගෙන හිස කෙලින් තියාගෙන සිහිය එළඹ කරගෙන සිහිය පිහිටුවාගෙන මේ තුලට යෙදෙන්න නැත්නම් භාවනා කරන්න කියලා. තවත් උපක්‍රමයක් විදියට මට හඳුන්වා දෙන්න පුළුවන් යම් කෙනෙකුට වාඩි වෙලාම එක දිගට භාවනා කරන්න අපහසු නම් සක්මන් කරමින් සක්මනට නෙමෙයි සිහිය පිහිටුවන්නේ එතකොට සක්මන් කරමින් අසුබය වඩන්න පුළුවන්. එතෙන්දි චිත්ත සමාධිය ඇතිවීම ටිකක් දුර්වල වෙනවා. නමුත් හිත එකතෙන් කරගන්න, චිත්ත විවේකය හදාගන්න, සමතය ඇති කරගන්න හොඳ පරිසරයක් බවට පත් වෙන්න පුළුවන්. සක්මන් කරමිනුත් මේ කොටස් මෙනෙහි කරන එක. ඊළඟ කාරණාව තමයි අසුබ භාවනාව වඩනකොට මේ කොටස් 32ම කටපාඩමින් මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත් එක දිගට මේක කියන්න අවශ්‍යයි කියන ධර්මයක් නැහැ. Tamanට පුළුවන් කොහෙන්ද පුළුවන් තැනකින් ඒක වඩන්න පුළුවන්. තවත් කරුණක් තමයි කිසියම් කාලයක් අරගෙන ඒ කාලය තුලදී මේ කොටස් 32 භාවනා කරන්න යොදා ගන්න ඕනේ කියන නියමයක් නැහැ. ඔය ඇත්තන්ට කැමති විදිහට අපි හිතමුකෝ කේස්, ලොම්, නිය, දත් සමාදී විදිහට කොටස් පහක් අරගෙන ඒ පහට හොඳට සිහිය පිහිටුවමින් සතිය සමාධිය යන විදියට භාවනා කරන්න පුළුවන් මේ කොටස් 32 කමඨහන් 32ක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසා මේක තරඟයක් නෙමෙයි කලබලයට කරන දෙයක් නෙමෙයි ප්‍රමාණවත් පරිදි කාලය යොදාගෙන තියෙන කාලය තුල උපරිමයෙන් ඒ ඒ කොටස් වලට සිත යොදමින් භාවනා කිරීමයි ධර්මයේ උගන්වන්නේ ඒ විදිහට කරුණු දැනගෙන භාවනාවේ දෙන්න අසුබ භාවනාවට සූදානම් වෙනකොටත් තෙරුවන් කමා කරගෙන තෙරුවන් වන්දනා කරලා මෞදෙමෝපියන් කමා කරගෙන ගුරුතුමන් ආර්යතුමන් කමා කරගෙන කමා කිරීම සිදු කරගෙන වාඩි වෙලා භාවනා වඩන්න අපි මේ කොටස තුලදී මේ ඇත්තන්ට මූලිකව කොහොමද මේ දෙතිස් කුණප කොට්ටාසයන්ට සිහිය පිහිටවන්නේ කියන එක පිළිබඳව භාවනා කරගන්න විදිහ ක්‍රමවේදය හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟට මේ ඇත්තෝ ඒ කාරණා ටික දැනගත්තාම ඔය ඇත්තන්ට තනිවම භාවනා කරන්න පුළුවන් මේ තුලට ධාතු මනසිකාරයත් ඇතුළත් කරගෙනයි අපි වඩන්නේ මොකද සතර මහා ධාතු නිසා තමයි මේ ශරීරය සකස් වුනේ මේ සියලු දෙතිස් කුණපයන් සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දෙතිස් කුණපයන්ගේ යථාර්ථයම දකිමින් සතර මහා ධාතුම දකිමින් අනිත්‍ය ස්වභාවයම දකිමින් අපි භාවනාවේ යෙදෙනවා. එතකොට මේ ඇත්තන්ට ප්‍රමාණවත් දැනුමක් ඒ තුලින් සකස් වේවි. ඊළඟ කොටසකදී අපිට නැවත පුළුවන් වැඩි කාලයක් අරගෙන නැවතත් අසුභ භාවනාවට අදාළ ඉතිරි කොටස් සාකච්ඡා කරගන්න විශේෂයෙන් ධාතු මනසිකාර වශයෙන් නවසීවතික වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරගනිමු. ඒ විදිහට රාගය දුරු කරගන්න අදහස මුල් කරගෙනම බාහිර වස්තුන් සමග මේ මනස තුල හදන බන්ධනය දුරු කරගන්නා අදහසින්ම කෙලෙස් දුරු කරගන්න අදහසින්ම භාවනාවේ යෙදෙන්න. භාවනා කරනකොට පහසුවෙන් වාඩි වෙලා හිසත් කඳත් කෙලින් තියාගෙන භාවනා ඉරියව්වෙන්ම වාඩි වෙලා තමයි මේකත් කෙරෙන්නට ඕන. විවේකය අරගෙන හිතට නිස්කලංක බව දීලා සමාධිය උදා වෙන විදියටයි මෙයත් කරන්න තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ අදිෂ්ඨාන කරගෙන මේ මතු දැක්වෙන ආකාරයට මෙනෙහි කරමින් භාවනාවේ යෙදෙන්න පුළුවන්. පහසුවෙන් වාඩි වෙලා සිහිය පිහිටුවා ගන්න සති නිමිත්ත උදා කරගන්න නහයාග උඩුතොල හෝ යවට ප්‍රදේශය තුල සිහිය පිහිටුවාගෙන හොඳට සිහිය පිහිටුවා ගන්න අතීතයටවත් අනාගතයටවත් හිත යන්න නොදී දැන් මෙතන මේ වෙලාවේ ඉන්නවා කියන අදහස ඇති කරගෙන සිහි උපදවා ගන්න. මම දැන් මෙතන ඉන්නවා කියන අදහස ඇති කර ගැනීම වඩා සුදුසුයි. මේ විදිහට මෙනෙහි කරමින් භාවනාවේ යෙදෙන්න. පෙර කර්මයත් තණ්හාවත් නිසා අපි මේ ජීවිතය ලබා ගත්තා. අම්මා තාත්තා එකතු වුණු නිසා සතර මහා ධාතු හමු වුණු නිසා ආහාර ප්‍රත්‍ය කරගෙන අපි ලබාගත්තු මේ ජීවිතය මේ ශරීරය විවිධාකාරයේ කොටස් වලින් පිරුණු එකක් විවිධාකාරයේ ධාන්‍ය පුරවපු මල්ලක් වගේ මේ ශරීරයත් විවිධ දේවල් වලින් පිරුණු තැනක්. බුදු නුවණින් දැකලා අපිට දේශනා කළේ මේ තුල රාගය උපදවන්නේ නැතුව, ద్వේෂය උපදවන්නේ නැතුව මෙයම පාවිච්චි කරමින් රාග දෝෂයෙන් නිදහස් වෙන විදිහට. මේ ශරීරයේ කෙස් ඉවතට දාලා බලන්න. ශරීරය තුල තියෙද්දි බලන්න බෑ. මේ කෙස් ඉවතටම දාලා බලන්න. මේ කෙස් අසුභයි, අසාරයි, දුගඳයි, පිළිකුලයි. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. පට්ඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ කෙස් දි รา පත් වෙනවා සුණු විසුණු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ රෝමකූප ලොම් අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ ලොම් දි รา පත් වෙනවා සුණු විසුණු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ දෑත් දෙපා වල නියපොතු අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු නියපොතු දි รา පත් වෙනවා සුණු විසුණු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ දත් අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ දත් දි รา පත් වෙනවා සුණු විසුණු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ හැම ඉවතට දාලම බලන්න සම්පූර්ණ හැම ඉවත් කරලම තමන් ඉස්සරහින් තියාගෙනම මෙනෙහි කරන්න මේ ශරීරයේ හැම අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ හැම කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ මාංශපේශි මස් කොටස් ඉවතට දාලම බලන්න අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් හැදුණු මේ ශරීරයේ මස් කොටස් කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා. මේ ශරීරයේ නහරවැල් ඉවතට දාලම බලන්න අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ නහරවැල් කුණු වෙනවා දුක දහමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ ඇට කොටස් සහ ඇට මිදුළු අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායු මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ ඇට කොටස් ඇට මිදුළු කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ වකුගඩුව අසුබයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සදුණු මේ ශරීරයේ වකුගඩු කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ හදවත අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ හදවත කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ අක්මාව අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ අක්මාව කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ දලබුව බඩදිව අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සදුණු මේ ශරීරයේ දලබුව බඩදිව කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ පෙනහළු අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් හැදුණු මේ ශරීරයේ පෙනහලු කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ කුඩා බඩවැල් මහ බඩවැල් අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පට්ඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ කුඩා බඩවැල් මහ බඩවැල් කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා. මේ ශරීරයේ ආමාශයේ තියෙන ආහාර නොදිරු ආහාර උදරගත ආහාර අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ උදරගත ආහාර කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුලකට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ අසුචි අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි. අනිත්‍යයි දුකයි අනාත්මයි. පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ අසූචි කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා. පසට දියට සුළඟට මුසු වෙනවා. නැති බවට පැමිණෙනවා. මේ ශරීරයේ පිත සෙම අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතුන්ගෙන් සැදුණු මේ ශරීරයේ පිත සෙම කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සොළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ සැරව අසුබයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ සැරව කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ ලේ ලේ ධාතුව අසුබයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ ලේ කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ දහඩිය අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ දහඩිය කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ මේදය තෙල් මන්ද අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ තෙල් මන්ද කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා. පසට දියට සුළඟට මුසු වෙනවා. නැති බවට පැමිණෙනවා. මේ ශරීරයේ කඳුළු අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සදුණු මේ ශරීරයේ කඳුළු කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ වුරුණු තෙල් සම මතු පිට තෙල් අසුබයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පඨහවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ වුරුණු තෙල් කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා. මේ ශරීරයේ කෙල සොටු අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සදුණු මේ ශරීරයේ කෙල සොටු කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ සඳ මිදුළු අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ සඳ මිදුළු කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ මුත්‍රා අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ මුත්‍රා කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා මේ ශරීරයේ මොළය අසුභයි අසාරයි දුගඳයි පිළිකුලයි අනිත්‍යයි දුකයි අනාත්මයි පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු වලින් සැදුණු මේ ශරීරයේ මොළය කුණු වෙනවා දුගඳ හමනවා සතුන්ට ආහාර වෙනවා පසට දියට සුළඟට මුසු වෙනවා නැති බවට පැමිණෙනවා තමන් යැයි හඳුනාගත්තු කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු වලින් සකස් වුණු මේ ශරීරයේ ස්වභාවය මේ විදිහට දකිමින් අභ්‍යන්තරය අජ්ජත්ත තමා තුල දකිනවා අම්මා තාත්තා අඹසෙමියෝ දූ දරුවෝ හිතවතුන් සතුරන්, මිතුරන් ආදී විදියට බාහිර ලෝකෙත් අපි හදාගත්තු කොටසක් තියෙනවා. බාහිර ඉන්න උදවියගේ ස්වභාවයත් මේ විදියයි. ඒ අයත් කෙස් ලොම් නියදත් සම්මස්නහර ආදියෙන් සතර මහා ධාතු නිසා එකතු වුණු පිරිසක්. මෙහි යම්සේද එහෙද ඒ ආකාරයයි. එහෙ යම්සේද මෙහෙද ඒ ආකාරයයි. මෙතනත් බාහිරත් දෙකේම තියෙන්නේ හුදෙක් සතර මහා ධාතු නිසා එකතු වුණු ස්වභාවයක් පමණයි. මේ ඇති වෙලා නැති වෙලා යන දෙයක්. හේතුවක් නිසා හටගත්තු මේ කෙස්ලොම් නියදත් කොටස් හේතුව නැති වෙනකොට නැති වෙලා යනවා. හේතුවකින් හටගත්තු නිසා තමයි මේ දේවල් දි รา පත් වෙන්නේ. අනිත්‍යතාවයට දුක් බවට පත් වෙන්නේ. ආහාර නිසාම සකස් වෙන මේ කොටස් ආහාරයෙන්ම පෝෂණය වෙන දේවල්. ආහාරය නැතිවීමෙන් මේ දේවල් නැති වෙලා යනවා. සතර මහා ධාතු නිසාම සකස් වෙන මේ දේවල් මේ සියල්ල එකතු කරගත්තු තැන තමයි මම කියලා කෙනෙක් මගේ කියලා කෙනෙක් සකස් කරගත්තේ. මේ ශරීරයේ කෙස් වලට මම කියන්න බෑ. මේ ලොම් වලට මම කියන්න බෑ. මේ හැමත මේ නියපොතු වලට මේ කිසිවකට තනි තනියෙන් මම කියලා කියන්න බෑ. විවිධ දේවල් එකතු වෙලා භාණ්ඩයක් සකස් වෙනකොට අපි ඒකට නමක් දෙනවා වගේ මේ කෙස්ලොම් නියදත් ආදී කොටස් ටික එකතු වෙලා සකස් වුණු මේ ශරීරයට දුන්නු නම තමයි මම. ඒ ශරීරයට දුන්නු නම තමයි අසවලා. එහෙමනම් මේ සියල්ල වෙන් කරාට පස්සේ එතන මමෙක් අසවලෙක් තව දුරටත් ඉතුරු වෙන්න පුළුවන්ද? මේ සියල්ල එකතු කරලා දාපු තැනට මම හෝ අසවලා හෝ කිව්වට මේ සියල්ල වෙන් වෙලා ගිය තැනදී වෙන් වෙන් වශයෙන් තියනකොට මම කියා හෝ අසවලා කියා හෝ සම්බන්ධයක් අපිට ගොඩනගන්න බෑ. මේ ආකාරයට මෙහි ඇතිවීමත් නැතිවීමත් දකිනවා. හටගත්තු දේවල් නැති වෙන්නේ මේ ආකාරයටයි කියලා දකිනවා. දකිමින් හුදෙක්ම මේ ශරීරය පවත්වන්නේ ඇලීම් ගැටීම් හදන්න නෙමෙයි මේ ශරීරයත් හිතත් එකතු කරලා හදන බැඳීම නවත්තන්න මෙයම අපි පාවිච්චි කරලා මෙයම සමත විදර්ශනා වශයෙන් යොදාගෙන මතුවට නුවණ දියුණු කරගන්න මගඵල ලබා ගැනීම සඳහා අපි මේ ආකාරයට දෙතිස් කුණපයන් පිළිබඳ මෙනෙහි කරමින් භාවනා කරනවා. දැන් තමන් ඉදිරිපිට දාලා තියෙන මේ ශරීර කොටස් ටික ඔක්කොම හුලඟේ පාවෙලා යන විදිය විසිරිලා ගිහිල්ලා පසට දියට සුළඟටම එකතු වෙලා නැති වෙලාම යන විදිය නුවණින් දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වුණු සතර මහා ධාතුන්ගෙන් හැදුණු මේ කෙස්ලොම් නියදත් සම්මස් නහරාදීන් එකතු වෙලා හැදුණු ශරීරය නැමැති මේ සැකිල්ලට මේ කූඩුවට මම වශයෙන් මගේ වශයෙන් ආත්ම වශයෙන් එළිය යුත්තක් නැහැ. සත්වයක් පුජ්‍යලයක් වශයෙන් ගත යුත්තක් නැහැ. හුදෙක් කර්මානුරූපව සතර මහා ධාතු නිසාම අවිද්‍යාව මුල් කරගත්තු ස්වභාවයක් පමණයි මෙතන තියෙන්නේ. මෙය හුදෙක්ම ඇති වී නැති වී යන ස්වභාවයක් පමණමයි. මේ ආකාරයට මෙනෙහි කරමින් අසුභ භාවනාවේ යෙදෙන්නට පුළුවන්. මෙනෙහි කරලා අවසන් වුණාට පස්සේ නැවත අරමුණු කරන්නේ නැතුව හොඳට සිහිය පිහිටුවාගෙන නිශ්ශබ්දව ඉන්න. මේ කරගෙන යනකොට ඇති වෙන චිත්ත විවේකය දිහා බලාගෙන හිතේ සංසුන් බව සමාධිය මුදා කරගෙන නිශ්ශබ්දව ඉන්න. ප්‍රමාණවත් කාලයක් සමාධිය වැඩුණට පස්සේ යථාර්ථය දකින්න පුළුවන්. කර්මානුරූපව සකස් වුණු මේ ස්වභාවයේ හේතුවක් නිසා සකස් වුණු මේ ස්වභාවය රාග දෝෂ මෝහ නිසා සකස් වුණු මේ ස්වභාවය ලබාගත්තු අපි එය අල්ලගෙනම ඒ තුලම අවිද්‍යාව ගොඩනගෙන හැටි සංස්කාර ගොඩනගෙන හැටි විඥාන ගොඩනගෙන හැටි මෙනෙහි කර කර බලන්න. ඒ තුල මුලා වෙන හැටි, ඒ තුල රණ්ඩු සරුවල් වෙන හැටි, ඒ තුල ගහමරා ගන්න විදිය මෙනෙහි කර කර බලන්න. මොනතරම් මුලාවකද අපි ඉන්නේ? මොනතරම් රැවටිල්ලකද අපි ඉන්නේ? මෙය හුදෙක් නුවණ වඩාගෙන අතහැර ගන්න තියෙන තැනක්මයි මේ තුල රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ඇලිය යුත්තක්. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ගැටිය යුත්තක් මේ තුල නෑ කියලා මෙනෙහි කරමින්ම සමත විදසුන් වශයෙන් අසුභ භාවනාවේ යෙදෙන්න.